මේ සාකච්ඡාව හා දිගින් දිගටම සම්බන්ධ වී සිටින පින්නතුන් හැමදෙනාම වගේ මේ වෙනකොට දන්නවා අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ සමත භාවනාව සිද්ධ කරන භාවනා යෝගියෙකු විසින් පාලනය කරගත යුතු මූලික නීවරණ ධර්ම කිහිපයක් පිළිබඳව. අපි දන්නවා නිවන වළක්වාලන පංචවිධ නීවරණ ධර්මයන් තිබෙනවා. ඒ නීවරණ ධර්මයන් අතුරෙන් මේ වෙනකොට අපි කාමච්ඡන්දය සහ ව්‍යාපාදය පිළිබඳව සාකච්ඡා කළා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ තීන මිද්ධ කියන නීවරණ ධර්මතාවය පිළිබඳව. මේ කියන නීවරණ ධර්ම සිතෙහි ඇවිදලා තියෙන පුරාවට හිතේ සමාධිය සංසුන් භාවය ඇති වෙන්නේ නැහැ. සමතය ගොඩනගන්න අමාරුයි. ඒ නිසා හිත සමාහිත කරගන්න මෙන්න මේ නීවරණ ධර්ම යටපත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඉතින් භාවනා කරන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම යටපත් කළ යුතු නීවරණ ධර්මයක් වන තීන මිද්ධ කියන නීවරණ ධර්මයේ පිළිබඳව තමයි අද දවසේදී අපි හැමෝ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබටත් අපි ආරාධනා කරනවා මේ පැය තීන මිද්ධෙන් තොර පැයක් කරගෙන මේ සාකච්ඡාව හා එක්වන ලෙස. ඉතින් අද අපේ මේ ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා පින්වත් ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් මහත් කරුණාවෙන් දයාවෙන් මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින අපේ හාමුදුරුවෝ පින්වත් ඔබ අපි හැමෝටම අමුතුවෙන් හඳුන්වා දිය යුතු වන්නේ නැහැ. බණ අහන්නට ප්‍රිය කරන ධර්මයේ පරිශීලනය කරන සදහවත් බෞද්ධ ලෝකයේම හඳුනන ඊටාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේ නමක්. උන්වහන්සේ වෙන අන් කවුරෙක්වත් නෙවෙයි. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාරව පූර්වකව පිළිගන්නවා අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරනේ අද අපි සාකච්ඡා කරන්නේ තීන මිද්ධ කියන නීවරණ ධර්මයේ පිළිබඳව අපි හඳුනේ අපි ඉස්සෙල්ලාම ප්‍රේක්ෂක පින්නතුන්ට සිහිපත් කරමු. මොකද්ද මේ තීන මිද්දේ කියන්නේ? තීන මිද්දේ ස්වභාවය මොකක්ද කියලා අපට විස්තර කරලා දෙන්න. දේරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ තන්දකිත්ති ස්වාමීන් වහන්සේ තීන මිද්දය කියලා කියන්නේ තුන්වෙනි නිවරණ ධර්මය. එතකොට ඔතන අර අභිධර්ම පිටකයේ තියෙනවා අට නිවරණාසියුම් කියලා අභිධර්මාර්ථ සංග්‍රහය. එහෙමයි. එතන අපි පංච නිවරණ හැටියට කතා කළාට නිවරණාමෙන් අදාළ ධර්ම 8ක් තියෙනවා. එහෙම. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන එකක්, මිද්දේ එකක්, ඊළඟට උද්දච්ච එකක්, කුක්කුච්ච එකක්. ඊළඟට විචිකිච්ඡාවත් එක හතයි. අවිද්‍යාවත් නිවරණයක් හැටියට තමයි අභිධර්ම පිටකේ දක්වලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ තීන මිද්ද කියන මේ නිවරණ දෙක චෛතසික දෙකක් වුණාට ওই දෙක වෙන් කරන්න බෑ. එහෙමයි. මොකද තීනය කියලා කියන්නේ සිතෙහි දුබල බව, අලස බව, ගිලන් බව, අප්‍රාණික බව, ඊළඟට කම්මැලි බව මේ සිතෙහි තියෙන හැකිලිච්ච ස්වභාවයට තමයි තියෙන්නේ කියලා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ නිද්දය කියලා කියන්නේ චෛතසිකයන්ගේ ගිලන් බව, හැකිලිච්ච ස්වභාවය, අප්‍රාණික බව, ඊළඟට අකර්මණ්‍ය බව, කම්මැලි බව. එතකොට මේ චිත්ත චෛතසිකයන්ගේ හැකිලිච්ච ස්වභාවයට තමයි තීන මිද්ද කියලා කියන්නේ. මොකද සිතයි චෛතසිකයි වෙන් කරන්න බෑ. එහෙම. සිතයි සිතුවිලි වෙන් කරන්න බෑනේ. එහෙම. දැන් දැන් අර ඒකුප්පාද නිරෝධාට ඒකාලම්බන මුත්තමක් කියන අර අභිධර්මා සංග්‍රහය සඳහන් වන්නේ එක තමයි උපදින්නේ සිතයි සිතුවිලි. එහෙම. අර පත අට එකට සිලවගත් ගත කසායක් වගේ චිත්තචෛතසික ස්වභාව වෙන් කරන්න බැරි වෙන් කරන්න බෑ සමහරවිට ඇත්තටම දැන් ඒ උපමාවෙන් කියන අපි බෙහෙත් වර්ග ගොඩක් දානවානේ. එහෙමයි. අරලු බුළු නෙල්ලි මොන මොන හරි ගොඩ ಜಾති දාලා අර ස්වාමීන් කියපු විදිහට පත අටක නටක් දාලා එකට සින්දනවා. එහෙමයි. ඒ සින්දුවාට පස්සේ සින්දපු කෝපේ පෙරාගත්තට පස්සේ ඒකේ මේ බුළු රහ මේ නෙල්ලි රහ කියලා එහෙම ඒ වෙන් කරන්න බෑනේ. එහෙමයි. අන්න ඒ වගේ තමයි මේ සිතයි චෛසිකයි. එහෙමයි. තේනසා ස්වාමීන් වහන්සේ උතන පැහැදිලිවම සඳහන් වන්නේ තියෙන මෙද්දේ කියලා කියන්නේ චිත්ත සහිතයිසිකයන්ගේ හැකිලිච්ච ස්වභාවය අකර්මණ්‍ය බව අලසකම. එහෙම අපේ ඊළඟට අපිට පොඩ්ඩක් විස්තර කරන්න මේ සිතේ හැකිලිච්ච බව කියන එකට මොකක් හරි උදාහරණයක් විදියට ගත්තොත් කොහොමද? සිතවිලි හැකිලෙනවා කියන්නේ මොකක්ද කියලා අපි සිත හැකිලෙනවා කියන්නේ සම්මත මෙහෙමයි. දැන් අපේ මේ සිතයි අපි ඒක තමයි මාර මුලින්ම මතක් කරේ මේ සිතයි චෛතසිකයි වෙන් කරන්න බෑ. බෑ එහෙම. සිතයි අපි දැන් මෙතන වෙන වෙන ධර්ම දෙකක් හැටියට අදාළාට. එහෙම. ඒකයි අපි තියෙන තියෙන මිද්ද දෙක එකටම යන එකටම යන ධර්ම දෙකක් එක වෙන වෙන වශයෙන් චෛතසික දෙකක් හැටියට පෙන්වාට එකම චෛතසිකයක් හැටියට මේකයි පංච නීවරණ වලදී එකක් හැටියටම පෙන්වන්නේ මේ චිත්ත චෛතසිකයන්ගේ. ඊළඟ තේරුම් ගත්තා නම් හරියට සිතේ සහ සිතුවිලි වල. එහෙමයි. මෙන්න මේ හැකිලිච්ච ස්වභාවය නැත්නම් අකර්මණ්‍ය බව සාමණේරහංශ තීන මිද්ද කියලා කියනවා. එතකොට මේක ස්වභාවය ගත්තාම මේක සෝරා පෙහන්නේ මෙතන ගතේ හැකිලෙන ස්වභාවයක් හම්මැලි ස්වභාවයක් ගැන කියවෙන්නේ නැහැ. ඒක තමයි. දැන් මම කියවෙන්නේ. දැන් ඇත්තටම සිතෙහි සිතුවිලි වෙලයි ඒ හැකිරිච්ච ස්වභාවය අකර්මණ්‍ය බව ඇති වෙනකොට අනිවාර්යෙන් මේ ශාරීරික වශයෙන් බලපානවා. එහෙම. ඊළඟට ශාරීරික වශයෙන් ස්වභාවය ගත්තාම ඉතින් ඕන නිදිමත. ඉතින් කම්මැලිකම, කම්බක් මතේ. එහෙම. ඊළඟට මේ වැඩක් කරන්න තියෙන මහාර අලසකම. ඉතින් මෙන්න මේ ගතිය ඉතින් කාය අර සිතේ තියෙන ස්වභාවය තමයි මේ කයට බලපාන්නේ. එහෙම. මුලින්ම සිතට තමයි ඇති වෙන්නේ දැන් අද සීතලයි, අද හරි රස්නේ. මොකක් හරි එකට හේතුවක් හදාගන්නවා. එහෙම. හේතුවක් හදාගෙන සිතේ සිතුවිලි වෙලා නැත්තම් චිත්තචෛත්‍යයන්ගේ මේ අලස ස්වභාවය කෙලින්ම බලපානවා කයට. එහෙම. ඊළඟට ඉතින් කයෙන් කරන්න තියෙන දැන් මේ ශරීරයේ දැන් අපි මේ නාම රූප දෙකක් මේ නාම ධර්මයක් හැටියට සිත ගත්තා. ඊළඟට මේ රූපේ හැටියට මේ කය ගත්තා. ඉතින් මේ දන්න එකටම යන දෙකක් දෙකක් ඒක නම් මොකද කීයටවත් ස්වාමීන් වහන්සේ මේ කයට පවතින්න බෑනේ සිත නැතුව අපි හැමෝම සමා වෙන්න මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මේ කම්මැලිකම ඇති වෙන ඉස්සෙල්ලා චෛතසික වශයෙන්ද සිත්විලි වලද සිතටද සිතිවිල්ලක ඇති වෙලා ඊට පස්සේ සිතට ඇවිල්ලා එක ගතට එන එහෙම කියන්න පුළුවන් එහෙමයි සිතක් පවතින්න බෑ චෛතසික නැතුව එහෙමයි චෛතසික පවතින්නේ නැහැ සිතක් නැතුව. එතකොට මේක අරක ඉස්සරහින් මේක එනවා කියලා කියන්න බෑ. ඇත්තටම මේ තියෙන මේ නාම ධර්මයේ තියෙන හැකිලිච්ච ස්වභාවය. අපිට මෙහෙම හිතුවොත් අපි යන දැන් ඔන්න කවුරු හරි කෙනෙක් බොහොම උද්‍යෝගී මනසකින් ඉන්නවා. ඒ වෙලාවේ යාගේ හිතේ ඔය හැකිලිච්ච ගති මොකක්වත් නැහැ කියලා හිතමු. එතකොට යාගේ හිතට එනවා අර කියන තියෙන විදිහ චෛතසිකය. මේ මේ සිත සිතවිල්ලේ හැකිලිච්ච ස්වභාවය අර නිරෝගී බොහොම ශක්තිමත් හිතට එනවා. එහෙම ඇවිල්ලා හිත හකුලවලා ඊට පස්සේ අපි හඳුරු කියන විදිහේ ගත හකුලවන කම්මැලි කරන ගතියකට එන්න පුළුවන්ද? එහෙම එන්න පුළුවන්. මොකද දැන් අතරම සිතුවිල්ලක් අපි ඉස්සලම තින් සිතුවිල්ල සිත පවතිනවා තමයි. හැබැයි ඉතින් ওই දෙක අර දැන් මේ අර මම මේක ඇහුවේ අර දැන් ආරෂ්ඨාංගික මාර්ගය ගත්තාම මේ සම්මා සංකප්ප ඇති වුණාමනේ ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත ආදී වශයෙන් යන්නේ. ඒ වගේ සංකල්ප කියන සිතවිල්ලක් විදිහට ගත්තොත් එහෙම ක්‍රියාත්මක වීමක් විදිහට ගන්න පුළුවන් ද කියන එක. ඔව් දැන් ඇත්තටම දැන් කොහොමද ස්වාමීන් වහන්සේ දැන් මේ සිතේ ස්වභාවය දැන් අපි ප්‍රතිසන්දිසිතකින් උප්පත්තිය මොකක් හරි ප්‍රතිසන්දියක් ලැබුවට පස්සේ ඒ ප්‍රතිසන්දිසිත ස්වාමීන් වහන්සේ පවතින්නේ නැහැ නේ. එහෙමයි. ඒ සිත පවතින්නේ නැහැ. ඊළඟට වහ වහ සිත් වෙනස් වෙන එක භවාංග සිතක්. ඊළඟට දැන් ප්‍රතිසන්දියක් ගත්ත ගමන් ඒ ප්‍රතිසන්දිත නැති වෙලා යන એટલે භවාංග සිතක් පවතිනවා. ඒ භවාංග සිත කියන එක ස්වාමීන් වහන්සේ මරණය දක්වාම පවතින සිතක්. එතකොට දැන් මේ චිත්ත පරම්පරාව ගත්තාම ඉතින් ඇත්තටම දැන් සිතෙහි දැන් සිත පවතින ස්වාමීන් කියන එක හරියි. ඉතින් අර විදිහේ සිතුවිලි කුසල හරි අකුසල හරි ඒ චෛත්‍යකයන්ගේ වෙනස් වීම නිසා ඒ ඒ ස්වභාවය ඇති වෙනවා. අපි හන්නේ භවංගසිත මරණය දක්වාම පවතිනවා කිව්වේ වෙනස් වෙමින් පවතිනවා. වෙනස් වෙමින් දැන් මොකද සාමනක් දැන් මම මුලින්ම කිව්වා මේ සිත පවතිනද දැන් විශේෂයෙන්ම මේ සිත දැන් අපි සිත්වල ස්වභාවය සාන්ත සිත් වැලක්නේ. වැලක්නේ. ගලා යන ගලා ධාරාවක් වගේ මේක අකණ්ඩවම පවතිනවා. නමුත් එක සිතක් එක මොහොතයිනේ හිතත්. ඒකෙන් අපිට ගණනය කරන්න බෑනේ. එහෙමයි. සාමාන්‍යයෙන් අර තේරුම් ගන්න මේ චිත්ත වීතියක ස්වභාවය අපි තේරුම් ගත්තා නම් ඊටාම වටිනවා. එහෙමයි. චිත්ත වීතියක ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි උපමාමකින් කිව්වොත් කෙනෙක් අඹ ගහක් යට ඉඳාගෙන හෝ යම්කිසි කල්පනාවක ඉන්නවා. එහෙමයි. ඒ වෙලාවේ යම් කිසි කල්පනාවක් කියලා කියන්නත් බෑ. අපි හිතමු යා නිකන් කිසිම අරමුණක් නැතුව ඉන්නවා. එහෙමයි. මෙන්න මේ වෙලාවේ ඒ ගහෙන් අඹ ගෙඩියක් වැටෙනවා. අඹ ගෙඩියක් වැටෙනකොට අර නිශ්චලව පවතිච්ච හිත එක පාරම චලණය වෙනකොට භවංග චලනය කියලා කියනවා. එහෙමයි. චලණය වුණාට පස්සේ භවංග උපච්ඡේද. බලන්න දැන් මේ සිතකින් අපි යමක් සිතන්න කොච්චර ක්‍රියාදාමයක් වෙනවද කියලා කල්පනා කරපුවම දැන් භවංග උපච්ඡේද. භවංගෙන් නැගිටිනවා. එහෙමයි. භවංගෙන් නැගිටලා පංචද්වාර ආවර්ජනයකට සිතක් පහළ වෙනවා. ආවර්ජනය කරනවා මේ කොහෙන්ද මේ ඇසෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයින්ද මේක ආව. එතකොට එයා තේරුම් ගන්නවා දැන් ඇසෙන් නම් ඇසෙන් නැත්නම් කනෙන් නම් කනෙන් ඒ විදිහට. ඊළඟට දැන් පංචද්වාරාවද්දන සිත පහළ වෙනවා. ඊළඟට සිතක් පහළ වෙනවා සම්පටිච්ඡන කියලා. මේක ඉතින් අපේ මේ සිත් වැල පිළිබඳව කෙටි හැඳින්වීමක් මම මේ කරන්නේ. සම්පටිච්චන කියලා ඒ සිතක් පහළ වෙනවා. එයා තීරණය එයා පිළිගන්නවා ආ මේ අඹ ගෙඩියක් වැටුණායි කියලා. ඒ සම්තිරණ කියලා කියන්නේ ඒක ස්ථීර කරනවා ආ මේ අඹ ගෙඩියක් තමයි වැටුනේ කියලා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒක අවසරයි දැන් පංචද්වාර වර්ජණියෙන් පස්සේ මේ පහෙන් මොකෙන්ද තුලුනේ කියලා බලලා ඊට පස්සේ මේ මෙන්න මේ අහවල් ඉන්ද්‍රයන් තුලින් තමයි මේක ආවේ කියලා චක්කු විඥානය හරි එහෙම ඇතිවීමක් වෙනවද නැත්නම් කෙලිම සම්පටිච්චන සම්තිරණ වලට යනවද සම්හල පංචද්වාර ආවර්ජනය කරලා එයා බලනවා මේ පංචද්වාරයෙන් ආවර්ජනය ආවර්ජනය ආවර්ජනය කරනකොට තේරෙනවා හා මේ කාවේ ඇහි එහෙම නැත්නම් කනෙන් ඒක තමයි ආ එතනදී ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම සම්නාතේ මගේ හැරිච්ච හිතක් පැහැදිලි කරේ මතක් කරේ අතන මේ එතන චක්කු විඥාන සිතක් පහළ වෙනවා එහෙම චක්කු විඥාන හරි සෝත විඥාන හරි එතකොට මේ කාවේ ඇහෙන් නැත්නම් කනෙන් එහෙම. ඊළඟට ස්වාමීනාත් ඒක පිළිගන්න සම්පටිච්චන කෙනෙක් පිළිගන්න. ඊළඟට සම්තිරණ ඒක ස්ථිර කරගන්නවා මේක ඒකාන්තයෙන්ම අඹ ගෙඩිය අඹ ගෙඩියක් කියලා. ඊළඟට ස්වාමීනාත් සම්තිරණ හිතට පස්සේ වොත්තපන කියලා දෙකක් පහළ වෙනවා. ඒ වොත්තපන දැන් ඒ අතට නරම් බලන මේක දිච්ච අඹ ගෙඩියක්. ඒක 100%ක්ම යා විමසා බලනවා. විමසා බලනවා. ඉදිරියද අමුද මොන වගේද පාට කොහෙද කොහොමද කියලා බලනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ වත්තපන සිත් වලට පස්සේ තදාරම්මන සිත් පහළ වෙනවා. ජවන් සිත් කියන එකද? නෑ, ජවන් සිත් ඊට පස්සේ. එහෙමයි. ඊළඟට දැන් ඔන ජවන් සිත් පෙළ පහළ වෙනවා. ජවන් සාමාන්‍ය සිත් වලක ජවන් සිත් හතක් වැඩ කරනවා. එහෙමයි. ඒ දවන් සිත් හත පහළනාට පස්සේ ඊළඟට නැවත ආයේ භවංගයට වැටෙනවා. භවංගයට වැටිලා ආයේ අර විදිහටම සිත් පැල ගිහිල්ලා තමයි ආය කුසල් මොනවා හරි අකුසල් හරි ගලන් සිත් වැඩ කරන්නේ. ඉතින් මේක සාමනත් දැන් මේ ලොකු ක්‍රියාදාමයක් වගේ පෙවුනට මේක ඉතාලම චන්තවරයට කෝටි ප්‍රකෝටි ගාණක්. ඒක ක්‍රියා නිම කරන්න බෑ සාමාන්‍ය විදුලි වේගයට වඩා. මේක 100ද කෝටි ප්‍රකෝටි ගාණක් මේක වේගවත්. එහෙම. එතකොට දැන් මේ ක්‍රියාවලියේදී ස්වාමීන් වහන්සේ දැන් මේ තීන මිද්දේ පිළිබඳව අහපු නිසා මම මේ සිත්වල ගැන පුංචි හැඳින්වීමක් කළේ. එහෙම. එතකොට මේ තියෙන මිද්ද කියන මේ චෛතසික දැන් ඇත්තම තියෙන කිව්වේ සිතේ හැකිලිච්ච බව මිද්දේ කියලා කිව්වේ චෛතසිකයන්ගේ හැකිලිච්ච බව. ඉතින් ඇත්තම ස්වාමීන් වහන්සේ මේ මතක් කරපු විදිහට චෛතසිකයමුත් මෙතනදී විශාල කාර්යභාරයක් කරනවා. සිද්ධ වෙනවා. එහෙමයි. මොකද මේ සිතේ තියෙන මේ අලස භාවයේ චෛතසිකයක් මුල් කරගෙන තමයි සිද්ධ වෙන්නේ. ඒක සිතත් හැකිලෙනවා. එහෙමයි. ඉතින් ඒ සිතේ ස්වභාවය ස්වාමීන් වහන්සේ හවුත් ඒ සිතේ ස්වභාවය තමයි නිතරම අලසව ඉන්න තමයි. දැන් මේ කයට බලපානවනේ. කයට බලපාන නිසා නිතරම අලක වෙන්න තමයි බලන්නේ. ඉතින් බත් මතේ දැන් ආ කට අරිනවා, ඈනුම් අරිනවා. එහෙම. ඉතින් දැන් අද දැන් බෑ කියලා හිතනවා. දැන් ජීවිතලයි නැත්තම් රස්නේ නැත්තම් මොනවා හරි හිතලා. ඉතින් අර වැඩිපුර කෑම ගන්න කෙනාටත් මේ අලස භාවය එහෙනම් අපේ හන්දර දැන් අපේ වචනයක් මතක බත් මතය කියලා. බත් මතය. බුද්ධිමත කියලා සමහරු කියනවා. මොකක්ද අපි කියන්නේ බක්මතේ කියලා කියන්නේ? අතර මේ වැඩිපුර ආහාර ගැනීම. ඉතින් වැඩිපුර ස්වාමීන් වහන්සේ මේ ආහාර ගැනීම තථාගතයන් වහන්සේ විතුන් වහන්සේලා වන අපට දේශනා කරලා තියෙන බෝධිගණේ මත් අනිතාවය. එහෙමයි. සමන දැනගෙන වළඳන්න ඕන. තථාගතයන් වහන්සේ විතුන් වහන්සේලා වන අපට දේශනා කරලා තියෙන දැන් දානේ වළඳනකොට දානේ වළඳලා තමන්ගේ බඩ පිරෙන්න තව බත් කටවල් පහක් හයක් ඉතුරු දෙද්දි සතුරුල කියලා සඳහන් කරනවා බත් කටවල් දුන්න හතර පහක් හතර පහක් වළඳන්න හැකියාව තිබ්බත් වළඳන්න නැතුව ඉන්න ඕන වළඳන්න නැතුව පැන් වළඳලා හිටියොත් බොහොම නිරෝගීමත් භාවය තියෙන. ඒ වගේම මේ තීන මිද්ද ඒක තමයි මේක දිරවන්න පහසු. පහසු වෙන්නේ. ඉතින් ඇත්තටම ඉස්සර ඔය බ්‍රාහ්මණයෝ බමුණු කරලා තියෙන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ ඔය බත් මතයේ තියෙන හොඳට පැහැදිලි වෙනවා දැන් බමුණන්ගේ තිබුණ මතයක් බමුණු ඒ දායකයන්ගේ ගෙවල් වලට දාන වලට ගියාම ওই මිත්‍යා දෘෂ්ටික අය ඒගොල්ලෝ හිතනවා මේ මේ දායකයට ගොඩක් පිං සිද්ධ වෙන්නේ අපි වළඳන තරමට කියලා. එහෙම. ඒ නිසා සමහර බමුණු හොඳටම වළඳනවා. වළඳලා නැගිට ගන්න බෑ. ඉතින් ආ දැන් දායකයම තමයි උස්සන්න ඕනේ ඊට පස්සේ. සමහර දායකයොත් හිතනවා හාමුදුරුවෝ සම්බන්ධයට තේම. එහෙමත් සමහර වෙලාවට හිතනවා. අමාජිත් වෙනවා නේ බොහොම අමාරුවෙන් හැදුවේ හාමුදුරුවනේ හාමුදුරුවෝ ගැන හිතේ තමයි හැදුවේ වළඳන්න වළඳන්න කියලා. අමාරුවෙන් වළඳවනවා. අපේ ඉතින් එතන ශ්‍රද්ධාව අතර භික්ෂුන් වහන්සේ ඉතින් තේරුම් ගන්න ඕනේ මේක වළඳන්න ඕනේ ප්‍රමාණය. එහෙමයි. ඉතින් බමුණු සාමාන්‍යයෙන් සමහරකට හොඳට වළඳලා නැගිට ගන්න බෑ. සමහර බමුණු ඉන්නවා ඒ දායකයන් මිත්‍යා දෘෂ්ටියක නින්නේ. එහෙමයි. එයා වළඳලා වළඳලා වමනේ කළා ආය වළඳනවා. එහෙම. එහෙම බමුණු ධර්මයේ සඳහන් වෙනවා. එහෙම. ඊළඟට තව සමහර බමුණු ඉන්නවා දැන් වළඳනවා හොඳටම වළඳලා වළඳලා ඒකේ සඳහන් වෙනවා දැන් කට ඇරියොත් එහෙනම් උගුර ගාවටම කෑම. එහෙම. එතකොට මේ කවුඩේකට නැත්නම් කපුටේකට උනත් හොට දැම්මොත් කෑම ගන්න පුළුවන් තරමට මේ කනවා. ඒකට ඒක සම්පූර්ණයෙන්ම ඒ කෑම ගැනීමේ බත් මතය ස්වාමීන් වහන්සේ සිහිය පුරුදු කරන කෙනෙකුට කිසිසේත්ම උචිත වෙන දෙයක් නෙවෙයි. අපිට උනත් සාමාන්‍ය අපට ඕන කෙනෙකුට ඒ අත්දැකීම තියෙනවා වැඩියෙන් ආහාර ගත දවසට ටිකක් හරි අමාරුයි. ඉතින් අර බත් මතේදී විශේෂයෙන්ම මට මතක් වෙන්නේ මේ කොසල් මහරජුරු. එහෙම. මේ කොසල් මහරජුරු දැන් දවස් බුදුරජාණන් වහන්සේ ළඟට බණහන්න ගිහිල්ලා ඉතින් හැමදාම කිරා වැටෙනවා. එහෙම. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ ඇහුවා මොකද මේ ඌරෙක් වගේ මොකද ඒ විදිහටම ගොරවනවා. එහෙම. ඉතින් කොසල් මහරජුරු සාල වශයෙන් ආහාර ගත්ත කෙනෙක්. සාමාන්‍ය පුජ්‍යලෙක් ගන්න ආහාර වගේ 16 ගුණයක් මේ එක කොසල් රජු දරන් තියෙනවා. අර සහල්නලි 16ක කතාව මම හිතන්නේ අතිශයෝක්තියක් විදියට නේ. අපි හැමෝම කිව්ව විදියට සාමාන්‍ය පුද්ගලයෙක් කන කැම වේල් 16ක් විතර අදහස ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඒත් අතරත් එහෙම තමයි සඳහන් වෙන්නේ. එහෙමයි. එතකොට දැන් ඉතින් කොසල් රජුරන්ගේ පුරුද්ද නිසා බණහන්න ගියාම හැමදාම ගොරවනවා. එහෙමයි. අනිත් අයටත් ඒක බාධාවක් මහරජුරුව දැන් මේ ගොරවන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ওই වචනෙන් පාවිච්චි කරලා තියෙනවා සම්පතට කතා කරන ඌරෙක් වගේ. එහෙමයි. ඌරෙක් වගේ මේ මේ ගොරවන්නේ. ඉතින් ඒ වෙලාවේ කොසල් මහරජුරුවන්ගේ මම හිතන්නේ මුණුබුරෙක් හරි පුතෙක් හරි කවුරු හරි කෙනෙක් සුදර්ශන කියලා ඒ කුමාරයාට බුදුරජාණන්සට ගාථාවක් අපහනේ ගොරවන එක සාමාන්‍යයෙන් මේ නොකෑවත් ගොරවන අය ඉන්නව නේද? නින්දේ නොකෑවත් ගොරවන අය. නමුත් සම්මාද නින්දේ නින්ද ගියාමනේ ගැරෙන්නේ. එහෙමයි. එතකොට දැන් මේ නින්ද නිදිකිරා වැටෙන්නේ මේ වගේ වටිනා මේ බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ පවා ඒ නිදිකිරා වැටෙන්නේ ඒ අර මතේ නිසා. මතේ නිසා. එහෙමයි. ඒ වෙලාවේ ඒ කුමාරයාට උගන්වන කොසල් මහරජුරු කෑම කාලා අවසන් කරන්න කටක් දෙකක් තියෙදි මේ ගාතාව කියන්නේ කියලා. යම් කිසි ගාථා මට ගාථාව මතක නැහැ. ඉතින් ගාථාව මතක් කරනකොට කොසල් රජු කෑම කන එක නවත්තනවා. එහෙනම්. ඒ බත් සමහරට කටක් ඉතුරු වෙනවා. ඒ කටේ තියෙන හාල් ටික ගණන් කරන ඇට ටික. ගණන් කරලා ඒ හාල් ප්‍රමාණයට කෑම අඩු කරනවා. ඒ බත් උයන ප්‍රමාණය අඩු කරන මේ විදිහට අඩු කරලා අඩු කරලා අන්තිමට සාමාන්‍ය මිනිස්සෙකුට අවශ්‍ය ප්‍රමාණයට කොසල් රජු කෑමට පුරුදු වෙනකන් මේ ක්‍රමය යනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ හොඳ මේ ඩයටිෂියන් කෙනෙක් බලාගෙන යනවා. ඒ කියන්නේ අර ආහාර අනුභව කිරීම සඳහා ඒ කියන්නේ ශරීරය කෙටු කරගන්න ඔය ගොඩක් අය යනෝනේ මේ එක එක උපදේශන සඳහා එම් බුදුහාඳුර බොහොම ලස්සන මේ විදිහට ගන්නාස මේක සැබවින්ම එහෙමම තමයි සතාගතනහස හැම අන්තයකින්ම ගත්තම දැන් අපි ඔය ධනාත්මක චින්තන පොතපත මිනිස්සු කියවනවා බොහොම උනන්දුවෙන්. එහෙමයි. ඇත්තටම මේ ධර්මයේ හරිම නවීන විදිහට මේ ආර්ථික උත්පාදනය පිළිබඳව දැන් ව්‍යංගපද්‍ය සූත්‍ර වෙන සූත්‍රවල. එහෙමයි. ඉතින් බොහොම පැහැදිලිව දේශනාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට සාමනාත දැන් ඊට පස්සේ කොසල් මහරජුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ දැන් මම මේ බොහොම පහසුවෙන් ඉන්නවා දැන් මේ වහන්සේට ගොඩක් ස්තුති කරලා තියෙනවා. දැන් මට හරිම පහසුයි ඉස්සර වගේ නෙවෙයි දැන් මට ඇතෙක්ගේ පිටට බිම ඉඳලා පයින්න පුළුවන් කියන කොසල් මහරජුරු. يعني ඒ තරම් මේ බොහොම නිරෝගිමත් භාවය ඇති වෙනවා. ඇති වෙනවා. ඒ නිසා අපි මේ නිරෝගීකම ආරෝග්‍ය පරමාලාභ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. එහෙමනම් මේ නිරෝගී බව සදාගන්නත් ඒක ලොකු උපකාරයක්. ඒ වගේම තීන මිද්දෙන් අයින් වෙන්නත් මේ බත් මතෙන් අයින් වෙනවා නම් ඒක ලොකු දෙයක් සාමනාත. එහෙම. එතකොට අපි හන්නේ දැන් දැන් ස්වාමින් වහන්සේලාට විශේෂයෙන්ම විකාල භෝජනයෙන් වළකින්න කියන එක තුලත් මේ තීන මිද්ද අඩු කර ගැනීම අභිමතාර්ථයද බලාපොරොත්තුවක් වේ හැකියි නේද? හැදිලියම් සම්දාන්ත ඒ එකක් තියෙනවා. ඒ වගේ විශේෂයෙන්ම භ්‍රමචර්යාව දැන් පැවිද්ද කියලා කියන්නේ භ්‍රමචර්යාව. එහෙම. ඉතින් මේ භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන කෙනෙකුට ස්වාමින්වහන්සේ වේල් තුනම කාලා ඉන්න එකේ භ්‍රමචර්යාවට අනුග්‍රහයක් නෙවෙයි. එහෙම. භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන කෙනෙක් ඒ තථාගතයන් වහන්සේ වදාළ පිළිවෙලට ආහාර ගන්නවා නම් ඒ භ්‍රමචර්යාවට ලොකු අනුග්‍රහයක්. එහෙම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම විකාල භෝජනේ ශික්ෂාපදේ ප්‍රතිවේක්ෂා කරනකොට කියන්නේ භ්‍රමචර්යානුග්‍රහය කියලා. අන්න හරියි. දානය වළඳන කලින් ඔව් දැන් භ්‍රමචර්යාවට අනුග්‍රහ පිණිසයි අනුග්‍රහය පිණිස තමයි මේ ආහාරය වළඳන්න. වෙන වෙන මදේ වඩන්නවත් ඇඟතර. එතන අපි හන්නේ භ්‍රමචර්යාව කියලා කියන්නේ හරියට බැලුවොත් මේ අතහැරීම කියන එක නේද? අතහැරීම, අතහැරීම පැහැදිලිවම. එහෙමයි. ඉතින් එතන පැවිද්ද කියලා කියන්නේ භ්‍රමචර්යාව තමයි. දැන් අපි සාමාන්‍ය සබ්‍රහ්මචාරින් වහන්සේලා. එහෙමයි. එහෙමනේ හඳුන්වන්නේ. එහෙමයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පණවන්න කලිනුත් දැන් ඉස්සර සමහර වෙලාවට තථාගතයන් වහන්සේ සිකපද පැනවේ අවුරුදු 20ක් ගියාට පස්සේනේ. එහෙම. ඉතින් ඊට කලිනුත් භාග්‍යතුන් වහන්සේ ලෝතුරා බුදු බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච දවසේ ඉඳලා උන්වහන්සේ රාත්‍රී ආහාරය අරගෙන නැහැ. එහෙම. සමහර අවස්ථාවල බිතුන් වහන්සේලා රැයට පින්නපාත කියලා තියෙනවා. එහෙම. දැන් මොකද ඒක හොඳටම පැහැදිලි අර කීටාගිරි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මම රාත්‍රී ආහාරයෙන් වැළකීලා ඉන්නේ. එහෙම. ඒතර ශික්ෂාපත වනෝලා තිබුණේ නැහැ. එහෙම. ඒ ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වෙච්ච පළවෙනි කාලයෙන්. එහෙම. තුන්වහන්සේ වදාන්න ඒකෙන් මට ලොකු ශරීර ශක්තියක් තියෙනවා. ඒ වගේම බොහොම සිහියෙන් ඉන්න පුළුවන්. ප්‍රතිචාරියාවට ඒක ලොකු අනුග්‍රහයක්. එහෙම. ඉතින් ඒ නිසා ওই නම රටත් ඉතින් ඒක ශික්ෂාපදයක් හැටියට පෙනෙන්නේ නැහැ. මේක පුරුදු කරොත් හොඳයි කියන එක එහෙම. භාගතුන් වහන්සේ වදාලා. එහෙම. ඒ නිසා ස්වාමීන් වහන්සේ දැන් ඔය බත් මතය කියන එක දැන් ගිහි පින්නතුලාට උනත් හොඳටම තේරෙනවා. ඒ ඕනට වඩා කියන්නේ ස්මෘතා වෙන්න කෑවොත් ඉතින් ඇල වෙන්නම වෙනවා. අපි හන්නේ බත් මතේ වැඩියෙන් ඉන්නේ උදේටද දවල්ටද රැටද? සාමාන්‍ය ඒක නම් අපිට එක එක වෙලාවෙන්න පුළුවන්. ඔව් වෙලාවක් ගන්න කන ස්වභාවය අනුව තමයි ඒක තේරෙන්නේ. ඒක කන ස්වභාවය අනුව දැන් ගොඩක් දුරට මම හිතන රැට ගිහි තින්නතර මොකද කාලය වෙලා නිදාගන්න එකනේ. දැන් සීල ව්‍යාපාර සීල සමාදානයක් වගේ වැඩසටහනකදී උපවාසක උපාසිකාවන්ට බත් මතේ එන්නේ ගොඩක් වෙලාවට උදේට වැඩි දවල් කාලේ නේද අපහන්නේ. ඔව් එහෙම ගත්තොත් සම්මත දවල්ට වැඩි. මොකද උදේ කාලේට වඩා ටිකක් කයක් වෙහෙසිලා 12 පහ වුණාට පස්සේ දැන් වෙනස ටිකක් පුරුදු වෙලා තියෙනවා කෑම කාලා ටිකක් නිදා ගන්න. උදේ කෑම කාලා නිදා ගන්න පුරුද්දක් මිනිසුන්ට නැහැ. <laughs> සාමාන්‍යයෙන් ඉතිගේ පුරුද්දත් එක්ක අර දැන් අපි එකම දෙයක නියලිලා ඉන්නකොට සාමාන්‍යයෙන් දැන් බණ අහනවා භාවනා කරනවා ඇත්තටම ප්‍රයක් භාවනා කරනවා කියලා කියන්නේ ඒක පුදුම වෙහෙසක් ඇත්තටම ඒක ලොකු සැනසෙල්ලක් තිබුණට විශාල වෙහෙසක් දරන්න ඕන වැඩක් ඒක භාවනා හිත කීකරු කරගන්න කරන අරගලයක් අරගලයක් ඉතින් ඒක භාවනා කරන කෙනෙක් යෝගාවචරෙත් දන්නවා ඒකේ තියෙන අමාරුව. ඒක ලේසි වැඩක්වත් නෙවෙයි. එහෙමයි. ඒ නිසා දැන් අර උවසුවසයන්ට වෙන්නේ ඉතින් උදේ ඉඳලා ඉතින් සිල් සමාදන් වෙලා උදේ කාලේ ටිකක් හොඳට යනවා. එහෙමයි. 12 පැන්නට පස්සේ සාවනහම දැන් ඉතින් එක එක විතර්කත් වැඩිනේ. එහෙමයි. විතර්කත් වැඩි කියන්නේ හරියට අර මාලිමාව වගේ අර උතුරු කට්ට වගේ දැන් ගෙවල් පැත්තට හැරෙනවා. එහෙමයි. ඉතින් සිල් සමාදන් වෙන්න ආවට දැන් ඉතින් ගෙදර යන්න තමයි කල්පනාව. ඒකත් එක්ක අපි හන එතනදී එතකොට ගත වෙහෙසීම නිසා ආපු එකක්ද එහෙම නැත්නම් උදේ ඉඳලා කරපු හිත වෙහෙසීම නිසා ඇතිවෙච්ච තත්ත්වයක්ද ඒක මොකක්ද සමනාලිතින් ගතයි සිතයි දෙකම වෙහෙසිච්ච අවස්ථාවක් එහෙමයි ඉතින් මොකද අපි විශේෂයෙන්ම තව සාන්තමන තැනක් මතු කළා මොකද දැන් රහතන් වහන්සේලා පවා මේ ක්‍රියාවටිච්ච අවස්ථා තියෙනවා එහෙමයි මොකද අර රහතන් වහන්සේලා මේ නිවරණයක් නිසා නෙවෙයි. එහෙමයි. උන්වහන්සේලාගේ කයේ දුබලතාවය නිසා වෙහෙසට මේ වෙහෙසට දැන් අපිට උනත් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට දැන් ওই තීන මිද්ද නීවරණ දෙක වැඩ නොකලත් සමහර අවස්ථාවල කායික වශයෙන් උසා ලාභාදයක් තියෙනකොට කොහොමත් එහෙම වැටීමක් තියෙනවා. එහේ අපේ හන්සනේ සිහිපත් කළසෙන් මුගලන් මහරහතන් වහන්සේට ඒ වගේ නිදි කිරා වැටීමකට ලක් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ උපදේශ ලබා දුන්න මේ තීන මිද්ද නැති කර ගැනීම සඳහා මම හිතනවා අපි හන්නේ ඒක මේ වෙලාවේ මතක්ද මේ ගත සිතේ ඇතිවෙන අලස භාවය සිතවිලි වල ඇතිවෙන අලස භාවය පාලනය කර ගැනීම සඳහා තීන මිද්දී යටපත් කර ගැනීම සඳහා මුගලන් මාහිමියන් වහන්සේට බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළේ උපක්‍රම විධික්‍රම සම්පූර්ණ වශයෙන් හෝ වෙලාව තියෙන විදිහට අපි හඳුරන්නේ ශීපත් කරගත්තොත් අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට ඒ බෙහෙවින් උපකාර වෙයි. ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ ඉතාම වැදගත් ප්‍රවෘත්තියක් නැත්නම් අපේ මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳව ඒ සිහිපත් කිරීම හරිම වටිනවා. මොකද ඒකෙන් අපේ බොහෝ දෙනාට තේරුම් ගන්න පුළුවන් මේ තීන මිද්දේ කියන එක කොච්චර භයානකද කියලා. එහෙමයි. මොකද උන්වහන්සේ සෝතාපන්න වෙලා හිටියේ. එදා අර කෝලිත අස්සජි මහරහතන් වහන්සේගෙන් පණහාලා උපතිස්ස පරිබ්‍රාජකයා උපතිස්ස නැත්නම් පසු කාලේ සැරියුත් ස්වාමීන් වහන්සේ උපතිස්සර ගාථාව කියනකොටම ඒ ධම්මා හේතු ප්‍රභව කියන ගාථාවකේ සම්පූර්ණම අහනකොට කෝලිත සෝතාපන්න වෙච්ච කෙනෙක් සෝතාපන්න කියන්නේ ස්වාමීන් වහන්සේ ඉතින් ලේසි අවස්ථාවක් නෙවෙයිනේ. එහෙමයි. ඉතින් සෝතාපන්න වෙච්ච කෙනා ඉතින් අන්තිමට පැවිදි වුණා. පැවිදි වෙලා අ එක්තරා ගමක් වල්ල මොකක් හරි ගමක් ඒ ගාම ආශ්‍රිතව මේ මුගලන් ස්වාමීන් වහන්සේ සෝතාපන්න කෙනෙක් රහත් වෙලා හිටියේ නැහැ. මේ සූත්‍ර දේශනාව සිද්ධ වෙනකොට අපි හන්නේ බුදුහාමර මම හිතන්නේ මුගලන් මහරහතන් වහන්සේ වැඩ හිටියේ මේ භගු රටේ සුන්සුමාරගිරියේ බෙහෙස කලාවන්. ආ බෙහෙස කලාවන්. එහෙම. එහෙ ඉඳිද්දි තමයි මේ නිදිගිරා වැටීමකට ලක් වෙලා ඉන්න බව බුදුහාමුදුරුවෝ නෝනින් දැකලා අර හකුලෝපු අතක් දිගාරින්න යන්නේ යම් ශේල දිගරපතක් හකුලවන්න යන්නේ යම් කාලයකට එච්චරම ඉක්මන ශනිකව බුදුහාමුදුර එතෙන්ට පහළ වෙලා එතෙන්ට වැඩියා. එහෙමයි. ඒ ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩියාම ඉතින් පනවන ආසනයක් පනලා තිබුණා. උන්වහන්සේක වැඩිඳලා ඇහුවා මොග්ගල්ලානේ නිදිමතයිද කියලා. එහෙමයි. එහෙමයි භාගතුන් වහන්සේ මොකද උන්වහන්සේ මේ අරිහත්ත්වයේ උදෙසා පොදුම විදිහට භාවනා කළා සක්මන් කළා දැන් කය බොහොම දුබල වෙලා තියෙන අවස්ථාවක්. එහෙමයි. ඒ වෙලාවේ ඒ නිදිමත ඉතින් උන්වහන්සේගේ හොඳටම නිදිමත ඇවිල්ලා තිබුණේ. භාවනා කරගන්න අමාරුයි. මේ තියෙන හිත නිවර්ණ දෙක වැඩ කරපු අවස්ථාවක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලානේ නිදිමත එනවා නම් Taman ඔය සිහි කරපු කර කර හිටපු දෙයක් තියෙනවා නම් ඒක ඒ සිහි කරන දේ අමතක කරලා දාන්න. එතන අරමුණ වෙනස් කරන්න. වෙනස් කරන්න. ඉතින් ඒ කියන්නේ වෙනස් කරනවා කියන්නේ වෙනත් කුසල අරමුණක් හිතන. වෙනත් කුසල අරමුණකට හිතගෙන යන්න. දැන් තිබිච්ච අරමුණෙන් වෙනත් අරමුණකට ගෙන යනවා. මොකද ඒ දේ මෙතෙක් ඉන්නකොට අපිට උනත් එකම දෙයක් දිහා බලන්නේ නින්ද යන ගතිය වැඩි. ඒ කියන්නේ දැන් අපි හිතුව ආනාපාන සති භාවනාව නම් කරන්නේ කරගෙන යනකොට තීන මිද්දේ ඇති වෙනවා. ඉදි කිරා වැටෙනවා. එතකොට බුද්ධානුස්සතිය බුද්ධානුස්සතිය වගේ භාවනාවකට ඉතින් කොහොම හරි අරමුණ වෙනස් කරන්න. වෙනස් කරන්න. ඊළඟට එහෙම දැන් එහෙම කිව්වටත් මොකද ස්වාමීන් වහන්සේ ඒත් හරියන්නේ නැහැ. එහෙම. සබානේ තියෙන විද්‍යාවේ තියෙන බරපතලකම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් ඔහොමවත් මේ නිදිමත ඒ තියෙන විද්‍යාවේ වැඩපවත් ගන්න බැරි නම් තථාගතයන් වහන්සේ වදාලා උතුම් තමන් පුරුදු කරපු මොනවා හරි හොඳ ධර්ම කොටාසයක්. ඒක මෙනෙහි කරන්න දැන් මොන ගැඹුරු ධර්ම කොටාසයක් ඉගෙනගත්ත දෙයක් ඒක මෙනෙහි කරන්න කිව්වා. කල්පනා කරන්න. කල්පනා කරන්න. ධර්ම අනුස්මරණයක්. එහෙම. ධර්ම සම්මර්ෂණයක්. එහෙම. ඉතින් ඒකෙදිත් මොකටද මහරහතන් වහන්සේට මේ නිදිමත පාලනය කරගන්න බැරි වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් මුගල්ලාණය ධර්මය සත්‍යයනා කරන්න කිව්වා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ දැන් එහෙමනම් දැන් අනුස්මරණයක් සම්මර්ෂණයක් කරන්න බැරි නම් පාඩම් කරගත්ත හරිය ඒ හිතේ තියෙන ධර්ම කොටාසයක් සත්‍යයනා සත්‍යයනා ඇතරම සත්‍යයනාවත් සම්හත නිවන් දොරටුවක් නේ. එහෙමයි. නිවන් දොරටු පහෙන් එක දොරටුවක් තමයි සත්‍යයනාව. දැන් ඔය හේතුව නිසාම වෙන්නේ නැති අපි හන්න ගොඩක් සිල් වැඩසටහන්වලදී දවල් දානින් පස්සේ පිරිස් සත්‍යයනාවක් දාලා තියෙනවා. පිරිස එකතු වෙලා පිරිස් සත්‍යයනා කරන උසන්නින් එතකොට ඒ තියෙන විද්‍ය මත එන වෙලාවට ඒක හොඳ ඥානගෝචර වැඩක් සමුනද මොකද ඒක පිරිත් ටිකක් කියවෙනවා එකක් අනිත් එක හරි නිදි මත ටිකක් ඇරිලා යනවා මොකද ශබ්ද නගලා පිරිත් ශ්‍රද්ධායනා කරනකොට මේ සත්‍යයනායුද තරගියේ නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න උන්වහන්සේගේ ඉතින් මේ පක්‍රමශීලීත්වය උන්වහන්සේ වදාලා එහෙනම් මේ අත් දෙකෙන් මේ කන් දෙක අදින්නකෝ දෙපැත්තට දාලා. එහෙම ඒ කියන්නේ මේ කම්පෙති අල්ලලා අල්ලලා මේ පල්ලෙහාට අදින්න කියලා කියනවා. අතපය හොඳට මිනික ගන්න කිව්වා. ඇයි කම්පිතිය ඇද්දාම මොකද වෙන්නේ? දැන් මමත් මේ ඇදලා බලනවා. එතකොට කම්පිතිය රත් වීමක් දැන් වෙනවා. සාමාන්‍ය කම්පිතිය හොඳට ඇද්දාම රිදෙනවනේ සාමාන්‍යයෙන්. එහෙම. රිදෙනකොට අර තියෙන අර තියෙන අලස කම්මැලි ගතිය නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. සර්වඥයන් වහන්සේ හරියට අද මේ ගුරුවරයෙක් සාමාන්‍ය ගුරුවරයෙක් පුංචි ළමයෙකුට කියලා දෙනවා වගේ උන්වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ කියලා දෙනවා. ඔය තියෙන විද්‍යාව තාත් පාලනය කරගන්න බැරි නම් මේ කම්පෙති අදින්නට මේක වරදවා වටහා ගත යුතු නෑ සමහර තරහට කම්පෙත්තෙන් ඇදලා ඉවරලා මේ තියෙන විදිහ නැති කරන්නේ ඇදලා දුන්නේ කියලා. නෑ මේක තම තමා ඇද ගන්න ඕන එකක්. මොකද අනිත් අය කළ යුතුයි ගැටලුවක් ගියොත් ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙමයි එහෙමයි. එතකොට ඊළඟට තථාගතයන් වහන්සේ වදාලා මොගලන් ස්වාමීන් වහන්සේ එහෙමත් හරියේ නැත්තම් වතුර ටිකක් කරගෙන ඇස් තෙමන්න කිව්වා. එහෙමයි. ඇස් තෙමනකොට නිදිමත ගතියයි කියලා. එහෙමයි. එහෙම කරලත් හරියන්නේ නැත්නම් තථාගතයන් වහන්සේ වදාරනවා ආලෝක සංඥාව මෙනෙහි කරන්න. එහෙම. දැන් ස්වාමීන් වහන්සේ දැන් දැන් කරවලේ ඉන්න කෙනෙක් අපි හිතමු දැන් මහා සූර්යාලෝකයක් හිතට අරගෙන මෙනෙහි කරනවා. නින්ද එන්නේ නැහැ නේ එහෙම. දැන් ඔය තියෙන මිද්දේ මැඩපවත්තන්න තියෙන හොඳම අවියක් තමයි ආලෝක සංඥා මෙනෙහි කිරීම. ඒක අපි හන්නේ ඇස් දෙක වහගෙනම කරන්න ඕනේ නැපන්. අපිට ඇස් දෙක වහගෙන ඇස් දෙක වහගෙන තමයි බොහෝ සෙයින් ඉතින් අපි ආලෝකය අපි හිතුව පහනක් දැල්වලා ලයිට් එකක් දිහා බලාලා එහෙම කරන්න බැරිද? එහෙම කරන්නත් පුළුවන්. එහෙමයි. සාමාන්‍යයෙන් ආලෝක සංඥාව පුරුදු කරන තැන්වල තියෙන ඇස් දෙක පියාගෙන ආලෝකයක් හිතින් Taman දැකපු ආලෝකයක් දැන් හිතට ගත්තාම ස්වාමීන් වහන්සේ අර පෑසර් ලයිට් එකක් වැදුනා වගේ හිත ඇතුලේ පුදුම ආලෝකයක්. එතකොට නින්දෙන් හැබැයි ඉස්සෙල්ලා ආලෝකයේ තියෙන තැන ඇස්තකින් බලා ගන්න වෙනවා නේද? ඔව් බලා ගන්න වෙනවා. මෙහෙමයි දැන් ඔක භාවනා කරන රාත්‍රී කාලේ වුණොත් එහෙමයි. දැන් අපි Taman දැකපු ආලෝකයක් හිතට ගන්න පුළුවන්. එහෙමයි. නෑ මං කියන්නේ දැන් පහනක් වගේ දැල්වල තියෙනවා. පහන් දැල්ල දිහා ඒ පහන් දැල්ලේ ආලෝකය දකිනවා. ඔව් ඒකත් දැකලා ඊට පස්සේ අපි යන්නේ ඇස් දෙක වහගෙන මනසින් ඒ ආලෝක එකක් හරි මොකද සාමාන්‍යයෙන් දැන් කසින භාවනා කරන්න එහෙමනේ එහෙමයි කසිනේ කර භාවනා කරන්න ඉතින් ආලෝකය මෙනේ කරන්නේ ආලෝකය දිහා බලලා ඒ උග්ඝාණකින් අරගෙන ඒක ආලෝක කසිනේ කියලා කියන්නේ ඒක අන්න ඒකට තමයි එහෙනම් දැන් අපි පතවි කසිනේ වුණත් ඒක දිහා බලාගෙන පතවි පතවි පතවි කියලා ඒක ඊළඟට තමන් ඉන්න තැනකට ඇවිල්ලා නැවත ඒ විදිහට භාවනා කිරීමනේ ඒක දිහා බලලා කරනම දේ ඉතින් ආලෝක සංඥාවත් එහෙම ඇති කරගන්න පුළුවන් එහෙමයි ඉතින් රාත්‍රී කාලයට වගේ වුණොත් තමන් දැකපු ආලෝකයක් සිහි කරලා ඉතින් ඒ විදිහට මේ තියෙන මිද්දේ දුරු කරගන්න අවස්ථාව තියෙනවා. අපි හන්ද දැන් සාමාන්‍යයෙන් භාවනා කරන වෙලාවට ඇස් දෙක වහගත්තා නිකන් අන්ධකාරයක් වගේනේ අපිට පේන්නේ. ඒ පෙනෙන අන්ධකාරය තියෙන මිද්දේට හේතුවක්ද අපේ හන්ද? ස්වාමීන් වහන්සේ දැන් අන්ධකාරය අපිට බාහිරින් අන්ධකාරයක් වගේ වුණාට අපේ ඒ සිත අපි ඒ අන්ධකාරයට අවධානය යොමු කරන්න හොඳ නෑ නේද? ඒ ඒ නෑ මොකද සං අපි අරමුණු කරන්න වෙනම තැනක්. අපි දැන් හුස්ම රැල්ල නම් එක්කෝ නැත්නම් වෙන කර්මස්ථානයක් නම් එතනදී ඇත්තටම ඒ අරමුණත් එක්ක ඉන්නකොට ස්වාමිනාක අන්ධකාරයක් නෑ. එතනදී අපිට ලොකු වැඩක් තියෙනවා කරන්න. බොහොම සිහිය දාගන්න ඕනේ කොහොම හරි හුස්ම රැල්ලට. ඒකත් එක්ක ඉන්නකොට මේ අන්ධකාරයක් ගැන සිහි වෙන්නේ නෑ. අවසර මහන්න දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් භාවනා කරනකොට ඇස් දෙක වහගන්න ඕනද? ස්වාමිනාක ඇස් දෙක වහගැනීම තාම වටිනවා. මොකද අපි භාවනා කරනකොට දැන් ඇස් දෙකෙන් මේ කරන අරමුණු ගන්න. ඇස් දෙක වහගත්තට පස්සේ රටේ තියෙවත් මතක් වෙන්නත් පුළුවන්. ඔව් නමුත් සාමදාස සමත්යක් හැටියට සහ තීන මිද්දේ එන්න තියෙන ඉඩකඩත් වෙන්නේ දැන් අපි නිදිමත හැදුනාම නිදා ගන්නකොට ඇස් දෙක වහ ගන්නවා. <laughs> දැන් අපිට ශ්‍රවණාංශ කියන පැත්ත එක එක පැත්තක්. එහෙමයි. නමුත් අපි භාවනාව ගැන කතා කරොත් ස්වාමීනාහත දැන් අපි භාවනා කරනවා කියලා කියනවා. දැන් ආනාපාන සති භාවනාව ගැන විස්තර කරනකොට අපි අහන්නේ පූර්වක්‍ෘත්‍යවලදී කොහෙවත් සඳහන් වෙන්නේ නැහනේ ඇස් දෙක වහගත යුතුයි කියලා. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපේතවා. ඒ වගේනේ සඳහන් වෙන්නේ. ඔව් එහෙම ඒ එතන බුද්ධ වචනේ එහෙම තමයි සාමාන්‍ය සඳහන් වෙන්නේ. නමුත් අනුවා ටීකාවල පැහැදිලිවම තියෙනවා. දැන් අපි භාවනා කරනවා කියලා කියන්නේ සාංශ යම් කිසි සිහිය දිනු කිරීමක්නේ. එහෙම. ඒකට මේ ඇහෙන් කරන වැඩ නවත්තන්න ඕනේ. මොකද අපි මේ මේ ආයතන හයින් කරන වැඩ සියල්ල නවත්තලා මන ආයතන විතරයි මෙතනදී ප්‍රයෝජනයට ගන්න. එහෙම. ඒකර අපි දැන් මේ චක්කු විඥානයේ දිහා හොම දැන් බලාගෙන ඉන්නකොට මොන මොන හරි බලා ඉන්න දෙයක් ගැන අපිට අපිට බැරිද අඩවන් වූ දෙනෙතක් ඇති කරගන්න අපි හැමෝම. අර එතකොට වීරයත් වැඩෙනව නේද ඒ තුල යම් කිසි මට්ටමක්. සම්නස වඩවන්න උදෙන තක් හොඳයි. සාමාන්‍ය මම දකින්න අපි ඉගෙනගෙන තියෙන විදිහට නම් අපේ බුරුම රටේ එහෙම භාවනා කළා. ඉතින් ඇත්තට මෙතනදී තියෙන්නේ සම්පූර්ණ මේ බාහිර රූප පේන්නේ නැති විදිහට ඇත්ත එක වහගන්න ඕනේ. එහෙමයි. මොකද ඊට පස්සේ අර සාමනහගේ මතක් කරපුවා තියෙන විද්‍යාවේ අර කරවල ගතිය නමුත් අර අරමුණත් එක්ක ඉන්නකොට ඒ තියෙන විද්‍යාවක් එන ස්වභාවය අඩුයි. නමුත් අර කය විහිසිලා ඇති වෙනකොට තියෙන විද්ද එනවා. ඒකයි දැන් උතන කියන්නේ අර ඒ වගේ වෙලාවට දැන් මොගලන් මහරහතන් වහන්සේට දැන් ඔය අවසාන ඒ වගේ වෙලාවකට S2 විවර කළොත් හරි. ඔව් දැන් ඒකෙදී පැහැදිලි නේ තථාගතයන් වහන්සේ වදාරනෝනේ අර දැන් ඇස් දෙක වතුරෙන් හරි සෝදන්න සෝදන්න එහෙම ඊළඟට තමයි කියන්නේ ආලෝක සංඥාමනේ එහෙම ආලෝක සංඥාමනේ කරලා නිදිමත එනවා නම් තථාගතයන් වහන්සේ වදාරනවා එහෙනම් ඉතින් නැගිටලා සක්මනට යන්න අපි හරි ආලෝක සංඥා මෙනෙහි කරනවා කියන එකෙන් ඇස් දෙක ඇරලා ආලෝකය දිහා බැලීමත් කරන්න පුළුවන්ද එහෙම කරන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් අපිට සාමාන්‍ය විදිහට අපි ගත්තොත් දැන් අපි ඇත් දෙක පියාගෙන භාවනා කරන භාවනා කරනකොට කොහොමවත් අපට අරමුණට එන්න අමාරුයි. එහෙනම් අරමුණට එන්න අමාරු වුණාම දැන් අපි ඊට කලින් අර ආලෝක සංඥාව මෙනෙහි කරන්න කලින් අපි කලේ මේ ඇස් දෙකට වතුර ටිකක් ගාලා බලනවා. ඒ බලලා තේත් ආපහු නින්ද යනවා ටිකක් ආලෝක සංඥා අපිට දැන් එලි මහන දවල් කාලයක නම් ඉතින් ඇස් දෙක අරලා පොඩ්ඩක් බලන්න පුළුවන්. බලන්න පුළුවන්. එහෙමයි. එතකොට ඒ බැලීම තුළින් අර තියෙන තියෙන විද්‍ය නැති වෙන්න පුළුවන්. එහෙමත් නැති වුණොත් තමයි බුදුරජාණන්ගේ වදාරන්නේ සක්මක් කරන්නේ. එහෙම. ඉතින් තථාගතයන් වහන්සේ දැන් ওই කාරණා හත දැන් නිදිමත පාලනය කරගන්න මේ කාරණා හත දේශනා කරලා මුගලන් මහරහතන් වහන්සේට වදාරනවා සක්මනේදී හිටගෙන නිඳ යනවා. එහෙම අවස්ථාවල් තියෙනවා. තියෙනවා සමහර වෙලාවට සම්මාන්ත තීන මිත්‍රය වැඩි වුණාම වැඩි වුණාම ඒ වගේ අවස්ථා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාारण බොහොම සිහියෙන් අදිස්ථාන කරගෙන මේ සිංහසෙයියාවෙන් සැතපෙන්න කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක ටික වේලාවක්. ටික වේලාවක්. මොකද ඒක පාලනය කරන්නම බෑ. ඉතින් එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන සියල්ල නැති කරපු. ඊළඟට මේ සතර පායේ සම්පූර්ණ දොරටු වහපු. ඊළඟට මහා පුණ්‍ය ශක්තියක් තිබිච්ච දැන් රහත් වුණාට පස්සේ මේ irdimantayangen අග්‍ර තානාන්තර ලබන්න හිටපු උත්තරයා පවා මේ තියෙන විද්‍යට මෙච්චර අහුවෙලා තියෙනවා. එහෙමයි. එහෙනම් අනිත් අය ගැන ඉතින් අපිට කියන්න දෙයක් නැහැ. අපි හන්නේ අවසර දැන් සැතපෙන එක තීන මිදියට අහුවීමක්ද එහෙම නැත්නම් ඒක මර්ධනය දැන් අර මේ සිංහසෙයියාවෙන් සතිමත් භාවයෙන් යුතුව සැතපෙන්නනේ අන්තිමට කියන්නේ. ඒ කියන්නේ එක්තරා මට්ටමකින් හින විදිහට අහුවීමක්ද එහෙම නැත්නම් එය පාලනය කරන්න කරන ප්‍රයෝගයක්ද ඇත්තටම ස්වාමීනාත දැන් මේ මම අර අපි කියවන දැන් මේ කයේ දුබල භාවය පාලනය කරගන්න දැන් අපි නිරෝගීමත්ව ජීවත් වෙන්න මේ නිින්ද කියන එක අවශ්‍යයි එහෙම මොකද නිින්ද නැති වුනහම කෙනෙකුට හරි අපහසුයි ශාරීරික අවශ්‍යතාවයක් අවශ්‍යතාවයක් දැන් අපි හැබැයි මේ බුද්ධ ශාසනය ගත්තාම ස්වාමීන් වහන්සේ ඉරියව් තුනකින් වාසය කරපු මහරහතන් වහන්සේ ඉඳලා තියෙනවා එහෙනම් සරියුත් මහරහතන් වහන්සේ අවුරුදු 30ක් ජීවත් වෙලා තියෙන්නේ උන්වහන්සේ කවදාවත් සැතපීලා නැහැ. මොගලන් මහරහතන් වහන්සේත් එහෙමයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 20ක් සැතපීලා නැහැ. ඉරියව් තුනකින් තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඊළඟට බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ චරිතා ප්‍රධාන තියෙන උන්වහන්සේ ඉරියව් තුනකින් වැඩ හිටියේ අවුරුදු 80ම උන්වහන්සේ ගත කරලා තියෙන්නේ ඉරියව් තුනකින්. ඊළඟට දැන් අපි මුලින්ම පැවිදි වුණේ කවුද? නාලක ස්වාමීන් වහන්සේ මොකක්ද අර මට සම්මෝණියවත් මෝණියවත් උන්වහන්සේ මුළු ජීවිත කාලෙම සැතපීලා නැහැ ඒ අනුව බලනකොට එහෙම ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා මේ බුද්ධ ශාසනය විශේෂයෙන්ම අනුරුද්ධ මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ චරිතා ප්‍රධාන තියෙන අවුරුදු 55 එහෙම උන්වහන්සේ සැතපීලා නැහැ උන්වහන්සේ ඉරියව් තුනකින් තමයි කටයුතු කරලා තියෙන්නේ නමුත් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිරතුරුවම මේ විවේකය නැත්තම් මේ සැතපීම ස්වාමීන් වහන්සේ අපිට දැන් බුදුරජාණන් වහන්සේ පවා ඉතින් බලන්න ස්වම්බුක් ඥාණයෙන් ධර්මය අවබෝධ කරගත්ත මේ බුදුරජාණන් වහන්සේ පවා පැයයි විනාඩි 20ක් සැකපීලා තියෙනවා. එහෙම. කියන්නේ මේ ශරීරයට ඒක අවශ්‍යයි. අවශ්‍යයි. ඒ කියන්නේ අපි හන්නේ ශරීරයට ඒක අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය ප්‍රමාණයට ඒ නිින්ද ලබා දීම තීන මිද්දය කියන්න බෑ නේද? එහෙම තීන මිද්දය කියන්න බෑ ස්වාමීනි. මොකද මේ ශාරීරික දැන් අපි අද වීරියෙන් අද භාවනා කළා හෙට දවසේ දුවන්න බෑ. එහෙමයි. ඒ නිසා අපි මේක ක්‍රමයකට සැලැස්මක් අනුව අපි නිින්ද පාලනය කරලා එහෙමද නිදා ගැනීම කියලා කියන්නේ තියෙන ස්වාමීන් වහන්සේ කාලේ කාඩමීමක් නේ. එහෙමයි. ඒ නිසා අපේ ශරීරයට දැන් අද වෛද්‍යවරු දැන් අද සම්මතය හැටියට දැන් අඳුම තරම් පැය 6ක්වත් සැතපෙන්න කියලා කියනවා. කියනවා. එහෙමයි. ඒ අනුව ඒක වරදක් නෑ. එහෙමයි. නමුත් අපි පුළුවන් තරම් අවදිව සිටින කාල සීමාව තුළ නිදිබර ගතියක් ඇති වෙනවා නම් අන්න ඒ තමයි ඒක තමයි නුවණට බාධා කරන නීවරණයක් හැටියට සඳහන් කරන්නේ. ඒතර අපි හන්නේ දැන් මේ තීන මිද්දේ කියන එක මේ නීවරණයක් වගේ වංචක ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන්න තියෙන අවස්ථාව ගැන කොහොමද අපි හඳුනගන්නේ? ස්වාමීන් වහන්සේ අතර මේක වංචක ධර්මයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. දැන් මොකද දැන් බොහෝ දෙනා මොන දැන් භාවනා කරනවා. භාවනා කරලා ඉතින් දැන් මොන හොද්දට තියෙන විදිහට අහුවෙනවා. දැන් සමහර ඕක පිළිගන්නෙම නැහැ යෝගාවචරයෝ. සමහරු කියන්නේ මේක සමාධිය කියලා. ඉතින් තමන් හොඳට දැන් එදින කර්මස්ථානය තුල ඉන්නවා කර්මස්ථානය තුල ඉන්නකොට ඒ කර්මස්ථානය තුලම එකම මෙනෙහි කරනකොට එහෙම නිින්ද යනවා නිින්ද ගිහිල්ලා ඉතින් පයක් ඉන්නතර හැරිලා ආ මට හොඳ සමාධියක් තිබ්බාද පුදුම සැනසෙල්ලක් මේ හොඳටම නිින්ද ගිහිල්ලා එහෙමයි ඉතින් මොකද බිත්තියකට එහෙම හේතු වුණොත් සාමනහ නිින්ද යනවාමයි එහෙමයි ඒ නිසා බිත්තියකට හේතු වෙන්නේ නැතුව හිටිය සමහරුන්ගේ ඔළුව කඩාවැටලා සමහරුන්ට කොහොම හිටියත් නිින්ද යන ස්වභාවය වැඩි සමහරුන්ගේ නිකට පහුවේ <laughs> නිින්ද ගිහිල්ලා. ඒ කියන්නේ බරපතල ගැඹුරු සමාධියක ඉන්නවා කියලා තමයි බොහෝ දෙනා ඒ වෙලාවට හිතන්නේ. හිතන්නේ. නමුත් බලන්න එතන වංචනික ධර්මයක්. ඊළඟට ස්වාමීන් වහන්සේ සමහරු ඉන්නවා දැන් පරාර්ථකාමීත්වය පෙන්නලා මේ මේ කියන මිද්දට අහු වෙනවා. කියන්නේ තමන්ට කරගන්න කම්මැලි මොනවා හරි වැඩක් තියෙනවා. ඒකින් ඒ තමන්ට ඒ ටික වගා කරගන්න. හරි මොනවා හරි දෙයක් ඒක ඉතින් කම්මැලි තමයි. තමන් කම්මැලි හින්දා තමයි මං විතරක් ජීවත් වෙලා බෑනේ. අනිත් ප්‍රයත්නකින් කරගන්න බැහැ. ඒ නිසා අපිට අපිට මේ ප්‍රමාණවත් කියලා අල්පේචතාවය පෙන්නලා එන්නේ. අල්පේචතාවය නෙවෙයි එතන තියෙන කම්මැලිකම. කම්මැලිකම. මේ කරගන්න කියන්නේ අමාරුයි. ඉතින් අර කම්මැලි අලස කම්මැලිකම් තියෙනවා. ඉතින් ඒක පෙරලා ගන්නවා. ඒක අපිට මේ ඇතින ජීවත් වෙන්න ඌට වඩා ඉතින් වැඩි දඟලන්න ඕනේ නැහැ නේ. ඒ කියන්නේ තීන මිද්දේ අල්පේචතාවේශයෙන් ක්‍රියාත්මක. අල්පේචතාවේශයෙන් ක්‍රියාත්මක වෙනවා. පරාර්ථකාමී ද්වේෂයෙන් ක්‍රියාත්මක වෙනවා. මේක පොඩි වාසි පැත්තකුත් සමහරලාට ඇති වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් සමහරලාට අකුසලයක් කරන්න හිතෙනවා. හරි අකුසලයක්. අකුසලයක් කරන්න ගියාම එතකත් අන කම්මැලි කමයි අලස කමයි එනවා. එහෙම. ඉතින් ඒක ඒ නිසා අර අකුසලෙන් බේරෙනවා. උදාහරණයක් කිව්වොත් උදාහරණයක් වුත් අපි හිතමු දැන් මොනවා හරි සතෙක් මරන්න සතෙක් මරන්න නැත්නම් සොරකමක් කරන්න අපි හිතමුකෝ එහෙම සොරකමක් කරන්න බොහොම උපක්‍රමශීලීව ටිකක් එක මහන්සි වෙලා දඟලලා කරන්න ඕන දෙයක් අද බෑ එක්කෝ මේක ඉතින් කියලා ඉතින් හොරකමෙන් වළකිනවා එහෙම ඉතින් එහෙම වැළකීම තුලින් හැබැයි ඒක මේ නියම වීරිය නෙවෙයි නමුත් එතන හා ඒක ආදීනවේ දැකලා වැළකීමක් නෙවෙයි අර තියෙන අලසකම නිසාම ඔව් වලකිනවා. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා. ඒතකොට ඒකේ පොඩි වාසියක් තියෙනවා. ඒකේ පොඩි වාසියක් තියෙනවා. නමුත් සානංශ ඉතින් ඇත්තම අපි ගත්තාම මේක මේ විශේෂයෙන්ම තියෙන මිද්දය වංචනික ධර්මයක් හැටියට වැඩ කරනවා. වැඩි හරියක් වංචක ධර්මයක් ඉදිරියට එන්නේ සමාධියේ වේශයෙන්. ඔව් සමාධියේදී තමයි මොකද ගොඩාක් යෝගාවචරෝ පිළිගන්නේම නැහැ. සමහරුන්ගේ බෙල්ල දැන් තථාගතයන් වහන්සේ වදාළේ දැන් අපි ආනාපාන සතිය කරනවා නම් ස්වාමීන් වහන්සේ ඒක පූර්වක්‍ෘතියෙන් සඳහන උතුම් කායං කය ඍජුව තියෙන්න ඕනේ. සතෙක් වුණත් අර හුස්ම නම් මේ සතෙක් නම් ගොදුරක් කරගන්නකොට ටිකක් ඉස්සලානේ හුස්මක් අරගෙන අපි බරක් උස්සනකොට හොඳ හුස්මක් අරගෙන එහෙම. මොකද හුස්ම හොඳට දැනෙන්න උඩුකය කෙලෙන් තිබ්බහම. එහෙම. ඉතින් සමහරව ඔක පිළිගන්නෙම නැහැ. සමහර යෝගාවචරයෝ ඉන්න කොච්චර වුණත් Tamange ඔළුව කඩාවැටලා තියෙනවා. නෑ නෑ ස්වාමීන් වහන්සේ ඒක මගේ හැටි ඒක ස්වභාවයක් නමුත් මට හොඳටම සිහියෙන් මං හිටියේ කියලා ඉතින් පුන පුනාක පිළිගන්නව කැමති නෑ නමුත් එතන තනි කරම වංචක ධර්මයක් එතන වැඩ කරන්නේ මොකද එයා ඒ නින්දක ඉන්නේ. එහෙම. ඒ නින්දේ ඉන්නා එයා හිතනවා මේක තමයි සමාධිය කියලා. ඉතින් අරමුණු නෑ කියලා කියනවා. ඒ අරමුණු නෑ කියන්නේ ඉතින් නින්ද තමයි. එහෙමයි. භවාංග සිත හොඳට පවතිනවා. එහෙමයි. සහාර භාවනා දීර්ඝ කාලයක් භාවනාව පුරුදු කරාට පස්සේ අන්තිමට බෙල්ලට මේ වටේට ආවරණයක් දාගෙන ඉන්න වෙන අර බෙල්ල කඩා වැටිච්ච එක පුරුද්දට ගිහිල්ලා අන්තිමට වෙන ආබාධ වලට ගොදුරු වෙන අවස්ථා තියෙනවා නේද එහෙම අපි හන්දර දැන් මේ තීන මිද් දැන් කවුරු හරි යෝගාවචරයේ භාවනා කරන්න මේ දැසගත් පෙළඹුණාම දැන් තීන මිද්දේ එන්නට තියෙන ඉඩ කඩ වැඩි නිසා ඒක අහුරන්න භාවනාවට නිකන් පූර්වක් කෘත්‍ය වශයෙන් වගේ මොනවද කරන්න ඕන හේන මිදේ නැති කර. ඒ කියන්නේ මූණ හොදන, රංගපත හොදන අර වත්තු විසද කිරියතා කියන ඒවා පුරුදු කරන්න වගේ එහෙම කරලා පුළුවන් ද මේ තීන මිදේ යම් කිසි මට්ටමකට නැති කරගන්න? සම්මනාක අතරම තීන මිදේ නැති කරගන්න අංකයකට හොඳ කල්යාණ මිත්‍ර ඇතුරක් තියෙන්න ඕන. එහෙමයි. ඊළඟට ඊළඟට ස්වාමීන් වහන්සේ මේ තීන මිදේ නැති කරගන්න මේ වැඩිපුර ආහාර ගැනීම පාලනය කරගන්න ඕන. බත් මතේ. එහෙමයි. ඊළඟට නිතරම තියෙන විදිහේ තියෙන කෙනා භාවනාවකට ගියත් ටිකක් හොඳට එලිමහන් තැනක නිකන් අඳුරු තැනක නැතුව එහෙමයි එලිමහන් තැනක ආලෝක සංඥාව හොඳට දකින්න පුළුවන් තැනකට එයා භාවනාවට යන්න ඕන. අපි අහන්නේ තව අර ඉස්සෙල්ල මතක් කරපු කල්යාණ මිත්‍ර සේවය වෙන කියපු එක තුළ මෙහෙම කිව්වොත් හරියද? තීන මිද්ධය සහිත පුද්ගලයන්ගේ ඇසුරෙන් වැළකීම කියන්නේ ඒක හරි ස්වාමීන් වහන්සේ. තීන මිද්ධ තීන මිද්ද රහිත පුජ්‍යලෝ ඇසුරු කරනවා නම් එයාට ඒක ලොකු දැන් අපි හිතමු කම්මැලියෝ ගොඩක් ළඟම ඉන්නකොට එහෙමයි කම්මැලිකම වැඩි වෙනවා අර එකක් නිින්ද යනවා අර එකක් නිින්ද යනවා දැන් සාමාන්‍ය අපේ සිංහල අයගේ අපේ ස්වභාවයක් තියෙනවනේ කෙනෙක් කරොත් ඒක ඒ විදිහටම ඒ කියන්නේ තීවන විද්‍යාව නිකන් බෝ වෙන ලෙඩක් වගේ මොකද මම දැකලා තියෙනවා බුරුම රටේ මහසිය භාවනා මධ්‍යස්ථානයේ දැන් ස්වාමීන් වහන්සේ බැරි වෙලා හරි කෙනෙක්ගේ බෙල්ල කඩා වැටුනොත් සිහිය කියන්නේ තීන මිද්දට අහුනොත් ඒ භාවනාචාර්යන් වහන්සේලා ඇවිල්ලා සමහරවිට කකුලෙන් ඇනලා අතින් ඇනලා තමයි එළියට දාන්නේ. එහෙමයි. ඒගොල්ලෝ කියන්නේ මේ මේ ශාලාවට මේ තියෙන මිද්දේ බොවුනොත් අනිත් ඔක්කොටම යනවා. එහෙමයි. ඒ නිසා මේ තියෙන මිද්දේ කෙනෙක් ඉතින් අරයි. කෙනෙකුට නිදිමත ආවොත් ඔක්කොටම නිදිමත එනවා. එහෙමයි. ඒ නිසා ඒක එකක්. ඊළඟට ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ තියෙන මිද්දේ පාලනය කරගන්න හොඳම දෙයක් තමයි උදාාර චරිතවත් ඇති මේ තියෙන මේ වීරියෙන් වැඩ කරපු අර උත්හාන සම්පදාවෙන් අර ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මේ වීරියෙන් වැඩ කරපු උත්මයෝ ගැන මෙනෙහි කිරීම. එහෙම. අපිට දැන් කොච්චර එහෙම මේ ශාසනය තුල ඉන්නවද දැන් චක්කුපාල ස්වාමීන් වහන්සේ. එහෙමයි. උන්වහන්සේ දිවා රෑ දෙකේ අත් දෙක අන්ධ වෙනකම් උන්වහන්සේ භාවනා කළා. අන්තිමට අත් දෙක අන්ධ වීමයි අරිහත්ත්වයේ එකම අවස්ථාවේ සිද්ධ වුණේ. යටිපතුලේ ලේනකම් භාවනා කරපු භාවනා කරපු කීතිමල්ල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සක්මන් කරන්න බැරුව අන්තිමට දනගගා සක්මන් කළා තියෙනවා. ඉතින් මහසිව මහරහතන් වහන්සේ. උන්වහන්සේ බලන්න මහා දක්ෂ ගුරුවරයෙක්. උන්වහන්සේගේ ශිෂ්‍යයෝ උන්වහන්සේගෙන් ධර්මය ඉගෙනගෙන රහත් වුණා. එහෙමයි. එක ශිෂ්‍යෙක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට මතක් කළා මේ ස්වාමීන් වහන්සේ අපිට ඉගැන්වුවාට මෙච්චර දෙයක් කරාට වහන්සේ කෙලෙස් සහිත පුද්ගලෙක් නේ. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කිව්වා මං කොහොමද රහත් වෙන්නේ මට කොච්චර වැඩද මං පන්සල හදන්න ඕන ගෝලෙන් උගන්වන්න ඕන මේ දායකයන්ගේ වැඩ කරන්න ඕන කොහොම කියාගෙන කියාගෙන ගියා. ඒ වෙලාවේ රහතන් වහන්සේ අර ගෝලයා හුවා මේ ස්වාමීනි වහන්සේට මැරෙන්නවත් වෙලාවක් තියෙනවා කියලා. ඒ වෙලාවේ තමයි සිහිය ආවේ. ඒ උන්වහන්සේ ඒ වෙලෙම කැලේට ගියා උන්වහන්සේට ඒක පැය භාගයෙන් රහත් වෙලා ඉන්නම් කියලා. මොකද උන්වහන්සේ මහාන කරපු අය. උන්වහන්සේගෙන් ධර්මය ඉගෙනගෙන රහත් වුණා නම් උන්වහන්සේ මට මේක සුළු දෙයක් කියලා. ඉතින් උන්වහන්සේට එහෙම රහත් වෙන්න බැරුණා. වස් කාලේ ගෙවුණා. අන්තිමට පළවෙනි අවුරුද්ද ගෙවුණා, දෙවෙනි අවුරුද්ද ගෙවුණා. ඔය විදිහට ස්වාමීන් වහන්සේ අවුරුදු 30ක් ගෙවුණා. මේ අවුරුදු 30 උන්වහන්සේ ඇඳ ඒ Taman සැතපිච්ච එක පෙල්ලලා ඉරියව් දෙක තුනකින් තමයි උන්වහන්සේ ජීවත් වුනේ. ඉතින් බලන්න මේ වීරිය අන්තිමට උන්වහන්සේට අවුරුදු 30ක් ගියාට පස්සේ රහත් වෙන්න පුළුවන් වුණා. ඒ වගේ උදාාර චරිතවත් ඇති පුජ්‍යලයෝ ගැන මෙනෙහි කරපුවාම ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේගේ විරිය පාරමිතාව ගැන කල්පනා කරපු උන්වහන්සේගේ බෝධි සම්භාරවදී ඒකට පුදුම වීරියක් අපිට ඒකාන්තයෙන් ඇති කරගන්න පුළුවන්. එහේ අනිතක අපි හන්නේ දැන් අර ශනික ප්‍රතිඵල බලාපොරොත්තුෙන් භාවනා කරලා අපේක්ෂිත ප්‍රතිඵල නැති වුනහම අතහැරලා දාලා කම්මැලිකමක් එන්න පුළුවන් වෙන පුළුවන් නේද? පැහැදිලිවම සවනත් ඒක තමයි අර දැන් ගොඩාක් අයගේ තියෙන භාවනාවේදී දැන් ඒක තමයි අද මේ මේ අධර්මය මේ තරම් ව්‍යාප්ත වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන එක. ඒ ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වීම නිසා බොහෝ දෙනා දැන් මේ අපි කියන තැනට වඩා දැන් ආ මෙන්න දැන් ඔන්න ඔබ පඨම ධානය, දැන් ဒုတိ ය ධානය, ඔන්න තතිය ධානය. ඒවා තමයි මිනිස්සු කැමති. මොකද තමයි මාර්ගඵල ලබා මාර්ගඵල ලබා ගන්න. ඉතින් ඒකෙන් අන්තිමට අර සුගතිකාමී වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. එහෙම අපහන්නේ. අද අපිට පිටනතුනේ මේ සාකච්ඡාවට નિયમિત කාල වේලාව ශීඝ්‍රයෙන් ඉක්මලා යනවා. ඉතින් අද අපි ඊටාම සාර්ථක සාකච්ඡාවක නියලුණා කියලා මා විශ්වාස කරනවා. තීන මිද්දේ පිළිබඳව නොදන්න කාරණා අපි ගොඩක් මේ තුල සාකච්ඡා කළා. ඒ වගේම තීන මිද්දේ කියන්නේ මොකක්ද? ඒ වංචක ධර්මයකට හසු වෙන්නේ මොන ආකාරයෙන්ද? ඒ වගේම තීන මිද්දේ නැති කර ගැනීම සඳහා අපි භාවිතා කරපු කළ යුතු ක්‍රමෝපායයන් මොනවද? තීන මිද්දේ නැති කර ගැනීමෙන් ලැබෙන වාසි මොනවද? ඒ තීන මිද්දේ නැති කර ගන්නට අප විසින් ඇති කරගත යුතු පරිසරය මොන වගේ පරිසරයක්ද කියන කාරණා පිළිබඳව අපි අද සාකච්ඡා කළා. ඉතින් නියමිත කාල වේලාව අවසන් නිසා මේට වැඩිය අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානෙ ඔබ අපහ බෙදා ගැනීම සඳහා මේ ස්ථානයට වැඩමවවදා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය විරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ උතුම් ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාවට දායකත්වයේ ධර්මින් බොහෝ දෙනාට ධර්මයේ ශ්‍රවණය කරන්න, ඒ වගේම දැනගන්න ඊට අවකාශ සලසාදී වටිනා ධර්ම දානමේ කුසලයක් සිදු කරනු ලබන්නේ කොළඹ 6 high level පාර අංක 306 දරන නිවසේ පදිංචි IGA ජයසේන මහත්මයා සහ ශ්‍රීමා ජයසේන මහත්මණිය විසිනි. අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා දෙපාර්ශ්වයේම මියගේ දෙමව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම වෙනත් කරුණු වශයෙන් ප්‍රනීත් පුතණුවන්ට සුරංග දියණියට ශර්මිලා ලේවියට චියානි මිනිපිරිය සහ ඩිලන් මුණුපුරා කියන ඇත්තන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න. දරුතර දේශකයන්න් වහන්සේලා දෙනමට ත්‍රිවිධ රත්න ආශිර්වාදය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම හැම දිනාටම සියලු ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න බොහෝම මෙත් සිතින් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ සාකච්ඡාව සඳහා දායකත්වය දරා කටයුතු කරනවා. ඉතින් අපේ පින්වත් IGA ජයසේන මහත්මයාගේ ශ්‍රීමා ජයසේන මහත්මණියගේ ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින් ඉෂ්ට වේවා. පරලෝසපත් දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට මේ පින් අයිති වේවා. සෙක් පතන්නට බලාපොරොත්තු වන දරුණු පුරන් සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා කියලා බොහෝම කරුණාවෙන් ප්‍රාර්ථනා කරන ගමනේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව නැරඹූ ශ්‍රවණය කළ ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දෙනාටම අපි එකසිතින් සෙත් ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම සාකච්ඡාව නැරඹීම තුළ ශ්‍රවණය කිරීම තුළ පහළ කරගත් කුසල් වලින් ඔබ හැමත නිදුක් නිරෝගී සුව වේවා ඔබේ ධර්මඥානය වැඩි දියුණු වේවා නිවන් මඟ විවර වේවා ඔබටද අමා නිවනින් සැනසෙල්ල උදා කරගැනීමේ වාග්ය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ පින්වත් හැමදිනාටම සිත ප්‍රාර්ථනා කරමින් අද සාකච්ඡාව මෙලෙසින් સમાપ્ત කරනවා හැමදිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බල මහිමින් සියලු යහපතම වේවා ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න